ආයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ බුදුදහමේ තියෙන හරිම අපූර්ව සූත්‍රයක් ගැන වත්වපම සූත්‍රය. හ්ම් එඳුමක් රෙදි කඩක් උපමාවට අරගෙන දේශනා කරපු එකක් නේ. ඔව්. භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ දේශනා කළේ. මේකෙදි හරිම සරල ඒත් ගැඹුරු උපමාවක් පාවිච්චි කරනවා. ඒ තමයි අර රෙදිකඩේ උපමාව නේද? හිතේ පිරිසිදුකම අපිරිසිදුකම අපේ අනාගතයට බලපාන හැටි තමයි ඒකෙන් කියන්නේ. හරියටම හරි. කේන්ද්‍රී රූපකය, ඒ කියන්නේ ප්‍රධාන උපමාව තමයි ඒක. සිතේ తত্ত্বය. අර සායම් උරාගන්න පුල්ලන් රෙදි කඩකට සමාන කරනවා. හරිම ප්‍රායෝගිකයි වගේ. ඔව්. මානසික කෙලෙස් ගැනයි සිත පිරිසිදු කරගන්න එක ගැනයි තේරුම් ගන්න මේක හොඳ පදනමක් දානවා. එහෙනම් අපි ටිකක් ගැඹුරට යමු මේ ඇඳුම් උපමාව ගැන. කොහොමද ඒක විස්තර වෙන්නේ? කිලිටි ඇඳුමයි පිරිසිදු ඇඳුමයි ගැන. හොඳයි. මෙහෙමයි කියන්නේ හිතන්නකෝ හොඳටම කුණු වෙච්ච කිලිටි වෙච්ච රෙදි කඩක් තේනවා කියලා. ඒකට අපි ලස්සන පාට සායමක් දැම්මොත් මොකද වෙන්නේ? ඒ සායම හරියට අල්ලන්නේ නැහැ නේද? පාටත් අවුල් වෙයි. අවලස්සන පාටක් එයි. අන්න හරි. ඒක ලස්සනට පේන්නේ නැහැ, නීරසයි. ඒ වගේම තමයි සිත කිලිටි වෙලා නම් කෙලස් වලින් පිරීලා නම් ඒක දුගතියක ඉපදීමට හේතු වෙනවා කියලා කියනවා. ඒ කියන්නේ සතර අපාය වගේ තැනක. හ්ම්. එතකොට පිරිසිදු ඇඳුම. ආ පිරිසිදු ඇඳුම ඒ කියන්නේ පිරිසිදු හිත. ඒක හරියට අලුත් පිරිසුදු රෙදි කඩක් වගේ. ඒකට සායම් දැම්මම හරි ලස්සනට උරා ගන්නවා. දීප්තිමත් ලස්සන පාටක් එනවා. ඒ කියන්නේ ඒ කියන්නේ සිත පිරිසිදු නම් කෙලස් වලින් තොර නම් ඒක සුගතියක, ඒ කියන්නේ දෙව්ලොව මනුලොව වගේ හොඳ තැනක ඉපදීමට හේතු වෙනවා. හරිම පැහැදිලි ඒ උපමාව. එතකොට මොනවද මේ හිත කිලිටි කරනවා කියන දේවල් සූත්‍රයේ ගැන වෙනමම කතා කරනවද? ඔව් අනිවාර්යයෙන්ම ඒවට කියන්නේ උපක්ලේශ කියලා. ඒ කියන්නේ හිත කිලිටි කරන මඩ කරන දේවල් දහසයක්ම ලයිස්තුගත කරලා තියෙනවා. දහසයක් මොනවද ප්‍රධාන ඒවායින් කීපයක්? ප්‍රධාන වශයෙන්ම අභිච්ඡා විෂම ලෝභය, ඒ කියන්නේ අනුන්ගේ දේවල් වලට තියෙන අධික අසාධාරණ කෑදරකම. ඊළඟට ව්‍යාපාදය. ඒ කියන්නේ තරහව. ද්වේෂය තරහව ක්‍රෝධය ඔව් ක්‍රෝධය ඒ කියන්නේ තරහව දිග්ගැසිලා වෛරයක් බවට පත්වීම වගේ උපනාහය කියන්නේත් ඒකටම සම්බන්ධයි වෛර බැඳීම මක්කය ඒ කියන්නේ අනුන්ගේ ಗುಣමකන එක පලාසිය ඒ කියන්නේ ගුණවතුන් එක්ක Tamanව සසඳලා Taman ලොකු කරගන්න එක ඉස්සා මච්චරිය කියලා තියෙනව නේද ඔව් ඉස්සා කියන්නේ ඉර්සියාව අනුන්ගේ සැපේට දියුණුවට ඉවසන්න බැරිකම මච්චරිය කියන්නේ මසුරුකම Taman සතු දේ අනුන්ට දෙන්න තියෙන අකමැත්ත, ලෝභකම. මායාව, ඒ කියන්නේ අනුන්ව රවට්ටන එක. සාඨේය, ඒ කියන්නේ කපටිකම, කුහකකම. තව තියනවද? ඊනා, තම්බ. ඒ කියන්නේ තද ගතිය, අනුන්ට අවනත නොවීම, සාරම්භ, ඒ කියන්නේ අනිත් අයත් එක්ක තරඟ කරන ගතිය, මාන, අහංකාරකම, මම ලොකුයි කියලා හිතන එක, අතිමාන, ඒ කියන්නේ තමන්ගේ තත්වෙටත් උඩින් තියාගෙන හිතන එක, මදය, තරුණකම, නිරෝගීකම, ජීවිතය වගේ දේවල් නිසා මත් වෙලා ඉන්න එක. අන්තිමට ප්‍රමාදය. ඒ කියන්නේ කුසල් දහම් වඩන්න කම්මැලි වෙන එක, පමා වෙන එක. හප්පා 16ක්. මේ ඔක්කොම තමයි හිත කිලුටු කරන කුණු වගේ දේවල් කියන්නේ. හරියටම හරි. මේව තමයි අර රෙද්දේ කුණු වගේ අපේ හිතට එකතු වෙන්නේ. එහෙනම් ඉතින් පළවෙනියටම කරන්න ඕන මේ දේවල් තමන්ගාව තිලෙනවද කියලා හඳුනා ගන්න එක ඒක තමයි වැදගත්ම දේ. මේක තමයි පළවෙනි පියවර. මේ උපක්ලේශ, මේ මානසික කුණු Taman තුල තියෙන බව දකින්න එක. ඒවා හඳුනාගත්තට පස්සේ ඒවය ආදීනව තේරුම් ගන්න ඕන. මේවා හිත කිලිටි කරනවා, දුකට හේතු වෙනවා. අර කිලිටි රෙද්ද වගේ අපේ අනාගතයත් අඳුරු කරනවා කියලා තේරුම් ගන්න ඕන. තේරුම් අරගෙන තේරුම් අරගෙන ඒවා ප්‍රහාණය කරන්න, ඒ කියන්නේ අතහරින්න, සිතින් දුරු කරන්න උත්සාහ කරන්න ඕන. සූත්‍රයේ කියනවා භික්ෂුවෙක් මේවා හඳුනාගෙන මේවා සිතේ කෙලෙස් බව දැනගෙන ඒවා අතහරිනවා කියලා. හරියට වමනය කරනවා වගේ සිතින් ඒවා අයින් කරලා දානවා කියලා. එහෙම අයින් කළාම මොකද්ද වෙන්නේ? හිත පිරිසිදු වෙන එකේ ප්‍රතිඵල මොනවද? ආන්න ඒක තමයි වැදගත්. එහෙම කෙලෙස් අතහැරියාම බුදුරජාණන් වහන්සේ කෙරෙහි උන්වහන්සේ දේශනා කරපු ශ්‍රී සද්ධර්මය කෙරෙහි ඒ වගේම ආර්ය මහා සංඝරත්නය කෙරෙහි අචල කවදාවත් වෙනස් වෙන්නේ නැති ගැඹුරු පැහැදීමක් ඇති වෙනවා. ඒකට කියනවා අවිච්ඡප්පසාඩය කියලා. අවිච්ඡ ප්‍රසාදේ. ඒ කියන්නේ නොසෙල් වෙන පැහැදීමක්. ඔව්. ඒ පැහැදීම ඇති වුණාම හිතට ලොකු සතුටක් එනවා. ඒකට කියන්නේ පාමොජ්ජ කියලා. සතුට ආවම සතුට නිසා නිකම්ම වගේ ප්‍රීතියක්. ඒ කියන්නේ ප්‍රීතියක් හටගන්නවා. ඇඟ කිලිපොලා යනවා වගේ සතුටක්. ප්‍රීතිමත් සිත නිසා කය සැහැල්ලු වෙනවා. බරගතිය නැති වෙලා යනවා. ඒකට කියන්නේ පස්සද්ධී කියලා. කායික සැනසීමක්. ඔව්, කය සැනසුනාම හිතට ලොකු සැපයක්, සුඛයක් දැනෙනවා. ඒ සැපයත් එක්ක ඉන්නකොට හිත ලේසියෙන්ම එක අරමුණක පිහිටනවා. ඒකට තමයි සමාධි කියන්නේ. හිතේ එකඟ බව. ඒ කියන්නේ කෙලෙස් අතහරින එකෙන් පටන් අරගෙන අචල පැහැදීම, සතුට, ප්‍රීතිය, කායික සැනසීම, සැපය හරහා සමාධි දක්වාම යනවා. එකකට එකට සම්බන්ධයි. හරියටම හරි. ඒක දාමයක් වගේ. අභ්‍යන්තර පිරිසිදුකමෙන් ලැබෙන ප්‍රතිඵල පෙළක්. මේක ආයතර උපමාවට සම්බන්ධයි. අර පිරිසිදු කරකු රීදි කඩ වගේ. සූත්‍රයේ රත්තරන් උපමාවකුත් තියෙනවා කියව නේද? ඒක මොකද්ද? ඔව්. කිලුටු අයින් කරලා උණු කරලා පිරිසිදු කරගත්ත රත්තරන්. කොච්චර දිලිසෙනවද, නම්‍යශීලීද, වැඩ කරන්න පහසුද? අන්න ඒ වගේ තමයි උපක්ලේශ කියන කෙලස් මලකඩ අයින් කරපු පිරිසිදු සිතත්. ඒකත් දීප්තිමත්, නම්‍යශීලී කුසල් දහම් වලට යොමු කරන්න පහසුයි. හ්ම්. ඒ කියන්නේ එහෙම පිරිසිදු සිතකට බාහිර දේවල් වලින් ලොකු බලපෑමක් කරන්න බෑ වගේ දෙයක්ද? ඒ වගේ දෙයක් තමයි කියවෙන්නේ. සූත්‍රයේ තියෙනවා එහෙම මනසක් තියෙන භික්ෂුවක් ඊටාම රසවත් ප්‍රණීත දානයක් වැළඳුවත් ඒ ආහාරයේ එයාගේ මාර්ගට කියන්නේ නිවන් මගට බාධාවක් වෙන්නේ නැහැ කියලා. මොකද එයාගේ හිත කෙලස් වලින් නිදහස් නිසා. අර කිලිටි රෙද්දට සායම් මැල්ලෝමාව ලස්සන වෙනවා වගේ කිලිටි හිතට හොඳ දෙයක් ලැබුණත් ඒකෙන් වැරදි ප්‍රතිඵල එන්න පුරුවන්. ඒත් පිරිසිදු හිතට එහෙම වෙන්නේ නැහැ. ඒ කියන්නේ අභ්‍යන්තර පිරිසිදුකම තමයි ප්‍රධානම දේ කියන එක නේද? අනිවාර්යයෙන්ම. ඒක තවදුරටත් පැහැදිලි වෙනවා අර සූත්‍රයේන සුන්දරික ಭಾರද්වාජ බ්‍රාහමණයාගේ කතාවෙන්. ආ අර ගංගේ නාලා පව් හොද ගන්න පුරුවන් කියලා හිතපු බ්‍රාහමණයා නේද? ඔව් ඔව් එයා තමයි. එයා විශ්වාස කරගෙන ඉඳලා තියෙන බාහුකා වගේ එයාලා පූජනීයයි කියලා සලකපු ගංගාවල ස්නානය කළාම පව් හෝදලයාවල පිරිසිදු වෙන්න පුළුවන් කියලා. ඉතින් එයා බුදුන් වහන්සේ ගැන තහනවයිගෙන. බුදුන් වහන්සේ මොකද කිව්වේ? බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට පැහැදිලි කරනවා. උන්වහන්සේ කියනවා කෙනෙක් පව් කරලා අකුසල් කරලා සිය දහස් වාරයක් ගිහින් ඔය බාහුකා අධිකක්කා ගයා වගේ ගංගාවල නෑවත් එයාගේ අභ්‍යන්තර කෙලෙස් නම් සේදෙන්නේ නෑ කියලා අර පව් කරන අඥාන උදවිය වතුරෙන් නෑවට විතරක් පිරිසිදු වෙන්නේ නෑ කියලා. එතකොට ඇත්තරම පිරිසිදු වෙන්නේ කොහොමද? බුදුන් වහන්සේ දේශනා කරනවා සැබෑ පිරිසිදුකම ලැබෙන්නේ යහපත් කල් ක්‍රියාවෙන් සහ මානසික ගුණ ධර්ම වලින් කියලා. ඒ කියන්නේ සත්‍යවාදී වීම, බොරු නොකීම, අනුන්ට හිංසා පීඩා නොකිරීම, සොරකම් නොකිරීම, අනුන් සතු දේ නොගැනීම, ශ්‍රද්ධාව ඇති කර ගැනීම, මසුරුකමෙන් තොර වීම මේ වගේ දේවල් වලින් තමයි ඇත්තටම නාන්න ඕනේ. ඒකට තමයි සීලයෙන් නෑම කියන්නේ. ඒක තමයි නියම ස්නානය. බාහිර වතුරින් කරන ස්නානයට වඩා අභ්‍යන්තර සීලෙන් කරන ස්නානය තමයි වැදගත් කියන එක. හරියටම හරි. ඒ අභ්‍යන්තර ස්නානය ඒ කියන්නේ සීලය ಗುಣධර්ම තමයි කෙනෙක්ව ඇත්තටම පිරිසිදු කරන්නේ. මේක අහලා අර බ්‍රාහමණයාගේ ඇස් ඇරෙනවා යාට තේරෙනවා තමම් හිතාගෙන හිටපු දේ වැරදි කියලා. එයා ඊට පස්සේ මොකද කරන්නේ? එයා බුදුන් වහන්සේ කෙරෙහි පැහැදිලා පැවිදි වෙන්න අවසර ඉල්ලනවා. පැවිදි වෙලා භාවනා කරලා අර කලින් කියපු විදිහට උපක්ලේශ දුරු කරලා හිත පිරිසිදු කරගෙන අන්තිමේදී රහත් භාවයට පත් වුණා කියලාත් සූත්‍රයේ කෙටියෙන් සඳහන් වෙනවා. හරිම ආස්වාදජනක කතාවක්. එහෙමනම් වත්තුපම සූත්‍රයෙන් අපි ගන්න ඕන ප්‍රධානම පණිවිඩය මොකද්ද? සාරාංශයක් විදිහට ගත්තොත්. ප්‍රධානම දේ තමයි අපේ අභ්‍යන්තර తත්වය, ඒ කියන්නේ අපේ සිතේ පිරිසිදුකම හෝ අපිරිසිදුකම අතිශයින්ම වැදගත් කියන එක. ඒක අපේ මේ ජීවිතයට වගේම අනාගතයට සුජුවම බලපානවා. අර ඇඳුම් උපමාවෙන් ඒක හරි ලස්සනද පෙන්නලා දෙනවා. බාහිර ක්‍රියා වතාවත් ඒවට වඩා අභ්‍යන්තර ಗುಣධර්ම වඩන එක හිත පිරිසිදු කරගන්න එක තමයි වැදගත් වෙන්නේ. ඔව්. සැබෑ පිරිසිදු වීම කියන්නේ අභ්‍යන්තර ක්‍රියාවලිය. ලෝභ, ద్వේෂ, මෝහ වගේ කෙලෙස් හඳුනාගෙන ඒවා අතහැරින එක. මේකෙන් අනාගත සුගතියකට පාර කැපෙනවා විතරක් නෙමෙයි මේ ජීවිතේදීම ගැඹුරු සාමයක්, සැනසීමක්, ප්‍රඥාවක්, ඒ කියන්නේ නුවණක් ලැබෙනවා. <coughs> ඉතින් අපි මේ සාකච්ඡාව අවසන් කරද්දී අහන්නේ ඉන්න ඇටත් හිතන්න දෙයක් ඉතුරු කරන්න ඕනේ නේද? හොඳ අදහසක්. අපි දැක්ක බාහිර දේවල් වලින් ගඟේ නෑමෙන් වගේ දේවල් වලින් ඇත්තටම පිරිසිදු වෙන්න බෑ කියලා එහෙමනම් අපේ එදිනෙදා ජීවිත දිහා බැලුවම අපි කොයිතරම් දුරට බාහිර දේවල් වනත මුල් තැන දෙනවද? බාහිර පෙනුම, කරන කියන චාරිත්‍ර වාරිත්‍ර අනිත් අයට පෙන්න කරන පිරිසිදු දේවල් මේවා ඇත්තටම අභ්‍යන්තර වෙනසක් සිතේ පිරිසිදුකමක් කියලා අපි සමහර වෙලාවට වරද්ද ගන්නව ඇද්ද ඒ ගැන ටිකක් හිතලා බලන්න වටිනව නේද